ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ පොල්ගස්සෝ විට වෙනිවැල්කොළ සම්බෝධි යෝගාශ්‍රමාධිපති පූජපාද කොත්තාවේ සුමන ස්වාමීන් වහන්සේ. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සංතිං මඤ්ඤන්ති භුන්තෝ දේවාතාවතිං සා යාමං කිදං තේන භගවතා ජානතා පංචතාරහතා සම්මා සම්බුද්දේන තයෝ කාසාදිගම අනුබුද්ධා සුඛන්ත අධිගමායාති කාරුණික පින්වත්නි භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ රජගහ නුමර රාජ්‍යයට අයිති ඥාතික කියන ගමේ වැඩ වාසය කළා. ඒ ඥාතික ගම කියන එක බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝම ප්‍රසාදය ඇති නොඑක ආකාරයේ පින්දහම් කරන ප්‍රතිපත්‍ය ධර්මයන් පුරණ ජනතාවක් ඉන්න ගම. දවසක් බුදුරජාණන් වහන්සේ මේ ගමේ කාලක්‍රියා කළ අයගේ නැවත ඉදීම කෙසේද කියලා දිවසින් බලවදා. එතකොට උන්වහන්සේට දකින්නට ලැබුණා ඒ මේගේ ආය සමහර සෝවාන් වෙලා, සකෘදාගාමි වෙලා, අනාගාමි වෙලා, රහත් වෙලා පිටිනියන් පාලා සමහරව පින්දහම් කරලා දෙව්ලොව ඉපදලා මේ විදිහේ විස්තර. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විස්තරේ ජනතාවට දේශනා කළා. ඊට පස්සෙව මේ ඥාතික ගමේ ජනතාව පෙරටත් වඩා පින්දහම් කරමින් ප්‍රතිපත්ති පුරමින් තුනුරුවන් කෙරෙහි බලවත් වූම ගෞරවය ඇතුව වාසය කරනවා. පසු දිනයක ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ඥාතික ගමේ මිය පරලබගියාය පිළිබඳව විස්තරේ දේශනා කළාට පස්සේ ඒ ගමේ අය පෙරටත් වඩා ශ්‍රද්ධාවන්තයි පින්දහම් කරනවා ප්‍රතිපත්ති කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ රජගහනුවරාවට ප්‍රදේශයේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව බලවත් ශ්‍රද්ධාව ඇති අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ රජගහනුවර ආවට ප්‍රදේශයේ කාලක්‍රියා කළ අය පිළිබඳවත් ඒ අයගේ උත්පත්තිය පිළිබඳවත් දේශනාවක් කරනවා නම් බොහෝ දෙනා තව තව පින්දාම් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. මෙහෙම ආරාධනා කළ ආනන්ද හාමුදුරුවෝ යම් කෙසේ කටයුත්තකට වැඩම කළා. පහවදා උදේ බුදුරජාණන් වහන්සේ මේ ඥාතික කියන ගමේ පින්දපාත වැඩලා දහවල් දානේ වළඳලා සුළු වේලාවක් විවේකව ඉඳලා අවත ප්‍රති සත්‍ය ධර්මයේ සමාපත්තියකට සමවැදුණා බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින් මේ වගේ අවස්ථාවල ඵල සමාපත්තියට තමයි සමවති. ඒකෙන් නැගී හිටලා හොඳට සිහිල් සෙවණ තියන තැනක ආසනයක් පනවගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. එහෙම ඉන්න ගමන් මේ රජගහනුවර ආවට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවන්ත වෙඳලා කාලක්‍රියා කළ ජනතාව පිළිබඳව දකින්නට ලැබුණා වර්ධනය කළා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේ ශරීරයක් වරණවත් වෙනවා. මෙහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේට ඇසෙනවා අදෘශ්‍යමාන හඬක්. කවුරුවත් පේන්නේ නැහැ හඬක් ඇහෙනවා. ජනවසබෝ අහං බන්තේ ජනවසබෝ අහං සුගතා කියලා. ස්වාමීනි මම ජනවසබ. සුගතයන් වහන්සේ මම ජනවසබ කියලා මෙහෙම නොපෙනෙන අඬක් කවුරුවත් තේන්නේ නැහැ අඬ ඇහෙනවා. ඒක ස්වල්ප වේලාවකට පස්සේ මහානුභාව සම්පන්න දෙවියෙක් ඉදිරියේ පෙනී සිටියා. පෙනී ඉඳලා බිම්බිසාරෝ අහං බන්තේ බිම්බිසාරෝ අහං සුගතා කියලා මෙහෙම ප්‍රකාශ සුගතයන් වහන්සේ මම බිම්බිසාර ස්වාමීනි මම බිම්බිසාර කියලා මේ මහානුභාව දේවතාවා බුදුරජාණන් වහන්සේට සැලකර සිටින මේ සියලු විස්තරේ පසුව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට බදාළ ඒ නිසා මේක නියම දේව භාසිත වශයෙන් නියම බුද්ධ දේශනයක් වුණා. අපේ ආනන්ද හාමුදුරන්ට වදාළ තැන ඉඳලා පටන් ගත්තාම කාටත් මේක තේරුම් ගැනීමට පහසු බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්දය. මම මෙතන ඉන්නකොට මට මෙන්න මේ විදිහේ ශබ්දයක් ඇහුණා. ජනවස භෝ අහං භන්තේ ජනවස භෝ අහං සුගතා ආනන්දේ මේ වගේ අඩක් අහලා තියෙනවද මේ තිස්සල අපොයි නෑ ස්වාමීනි මේ අඬ අහනකොටත් මගේ ඇඟ චිලිපලාග්ද ස්වාමීනි මේ దేవතාවණ එසේ මෙසේ කෙනෙක් වෙන්නට බෑ කියලා ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කළා ආනන්ද ඊට පස්සේ මායිදිරේ මහානුභාව සම්පන්න දේවතාවෙක් කෙනී ඉඳලා බිම්බිසාරෝ අහං භන්තේ බිම්බිසාරෝ අහං සුගතා කියලා මෙහෙම ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි මම බිම්බිසාර සුගතයන් මහන්ස මම බිම්බිසාර ආනන්දේ මේ බිම්බිසාර රජ තමයි ඒ ජනවස බනන දේවතාවෙක් වෙලා මෙතනට පැමිණෙනවා. ඉතින් මෙතන ඉඳන් ඒ දේවතාවා කළ ප්‍රකාශයත් එය බුදුරජාණන් වහන්සේ පිළිගැනීමත් ආදිය නිසා දේව භාසිත වශයෙන් ආකානාටේ සූත්‍රයේ වගේ බුද්ධ දේශනාවට ඇතුළත් මේක හොඳ රසවත් ධර්මකාරණා ටිකක් තියෙනවා. ඉතින් මේ ජාතක කතාවක් කතන්දරයක් කියන්න මගේ නෙමෙයි. ඩිංගක් හිතට ගන්න මේ ශ්‍රාවකයන්ට මේ දේශනාවේ කාවදගත් කාරණා කියනවා. ඉතින් මේ ජනවසබ දේවතාව කියනා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ කාරණා දෙකක් නිසා මෙතෙන්ට පැමිණියා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා මා ගැන කියලා යන්න. ස්වාමීනි මම දැන් ඊටාම ප්‍රේති ප්‍රමෝදයෙන් වාසය කරනවා. මම මේ වෙසවන රජුරුවන්ගේ රාජකාරියකට යන ගමන් තමයි බුදුරජාණන් වහන්සේ දකින්න ආවේ. පාසුවෙන් වාසය කරනවා ස්වාමීනි මම මම දැන් සතර අපායකට යන්නේ නැහැ. මගේ බලාපොරොත්තුව තියනවා සතරදාගාමියෝ කියලා මේ ජනවසබ දේවතාවා. මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ බිම්බිසාර රජුරුව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ජනාසභය ඔබ සම්පත්තිය ලබාගත්තේ කොහෙන්ද? ස්වාමීනි වෙන කොහෙන් ලබන්නද? භාග්‍යතුන් වහන්සේගේ සමීපයේ. සුනරුවන් නිසා තමයි මම ලබාගත්තේ කියලා පිළිතුරු දුන්නා. ඊළඟට ස්වාමීනි මම තවත් කාරණයක් නිසා මෙතෙන්ට ආවේ භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න. මේ දෙව්ලොව තියෙන විස්තරයක් භාග්‍යතුන් වහන්සේට සැලකරන්න. ස්වාමීනි තෞතිසාවති දෙවියෝ සුධර්මා කියන ධර්ම සභාවට රැස් වෙනවා. සත් දෙවියෝ රජුරුවන්ගේ ප්‍රධානත්වය. ප්‍රත්‍යනා ප්‍රීති ගෝසා පවත්වනවා. භාග්‍යතුන් වහන්සේගේ සමීපයේ සින්දහම් කරපු අය අනිත් දෙවියන්ට වැඩිය මහානුභාව සම්පන්නයි. සතර අපායේ හිස් වෙනවා දෙව්ලෝ පිරෙනවා කියලා මේ තවතිසාවේ සුධර්මානම් ධර්ම සභාවේ මේ විදිහට දෙවිය ප්‍රීති ගෝසාපාවක් ස්වාමීනි අපට හැමෙන් හුඟක් ඈතින් ආසන අපට වැඩිය බොහෝම මහානුභාව සම්පන්න දෙවිය තමයි ඉස්සරහට එන්නේ. ස්වාමීනි මෙහෙම සුළු වෙලාවක් යනකොට උතුරු ප්‍රදේශයෙන් මහත් ආලෝකයක් පහළ වෙනවා. එතකොට සක්දේව රජුරෝ කියනවා බවත් අවතිසාරසි දෙවියනි නිශ්ශබ්දවන්නේ ඔය ලකුණ මේ සනං කුමාර බ්‍රහ්මයාගේ පැමිණීමේ ලකුණක් තමයි. ස්වාමීනි හැම සුළු වෙලාවක් යනකොට මහත් ආලෝක ධාරාවකොත් එක්ක මේ සනං කුමාර කියන බ්‍රහ්මයා ඇවිල්ලා සුධර්මාණං ධර්ම සභාවේ අසුන් ගන්නවා. අසුන් අරගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව දීර්ඝ වර්ණනාවක් කරනවා. මේ සනං කුමාර බ්‍රහ්මයා ආර්ය ශ්‍රාවකයෙක්. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ සතර ඉර්ධිපාද ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිවිධ ඕකාසාදිගම ආදී මේ දීර්ඝ විස්තර ඉතාම රසවත් ගැඹුරු ධර්ම රාශියක් මේ කණං කුමාර දේවතාවා සෞතිසාවැසි දෙවියන්ට ප්‍රකාශ කරනවා. මෙන්න මේක තමයි අද අපේ ධර්ම දේශනාවේ මාතෘකාව. මේ සරං කුමාර බ්‍රහ්මය ආන්තරණය කරනවා සංකින් මඤ්ඤන්ති බෝ දේවා කාවතින්සා යාංච දිත යාමං චිදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සයෝකාසාදිගමානුබුද්ධ සෞතිසාවස දෙවියනි මේ කිමකයි හඟ නොහොත. ඒ භාග්‍යවත්ව සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ රජාණන් වහන්සේ සැප ලබා ගැනීමට හේතු වන ඕකාසාධිකම තුනක් දේශනා. මෙන්න මේක ගැන තමයි දැන් මෙතන විස්තරය. ඕකාසාධිගම කියලා කියන්නේ සැප ලබා ගැනීමට හේතු වන කාරණා. සුඛස්සාධිගම කියන්නේ ධාන සුඛස්සච, මග්ග සුඛස්සච, ඵල සුඛස්සච අධිගමයි කියලා විස්තර කරලා තියෙනවා. ධාන මාර්ගඵල සැප ලබා දෙනවා කියන තේරුමයි. අපි ගැන ටිකක් විමසා බලමු. නැවත මේ සනං කුමාර බ්‍රහ්මයා ප්‍රකාශ කරන ඉදබෝ ඒකච්චෝ සංසට්ඨෝ විහෙරති කාමේහි සංසට්ඨෝ අකුසලේහි ධම්මේ බවත් අවතිසාවැසි දෙවියනි ඇතම් කෙනෙක් මේ ලෝකේ මේ කාමයන්ට ගැති වෙලා ඒවට බැඳිලා වාල් වෙලා අකුසල ධර්මයන්ගෙන් ගහන වෙලා වාසය කරනවා ඇතම් කෙනෙක් සෝ අපරේණ සමයේන අරිය ධම්මං සුනාත මේ තනත්තා මෑත කාලයේ ආර්ය ධර්මයේ ආන. මොකද්ද මේ ආර්ය ධර්මය කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ නිර්මල සත්‍ය ප්‍රණීත ධර්මය. ඒක ඉතා පවිත්‍ර නිසා ආර්ය ධර්මයේ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසින්ගෙන් මිදලා ඉතා පවිත්‍රයි. ඒ නිසා උන්වහන්සේගේ ධර්මය තමයි ආර්ය ධර්මය කියලා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරනවා කියන තේරුම. බණ යෝනිසෝ මනසිකාරෝති නුවණින් මෙනෙහි කරනවා නුවණින් මෙනෙහි කරනවා කියන එක ඉතා වැදගත් එකක්. යෝනිසෝ මානසිකාරවත්. මේක යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය කියලා දෙකක් තියෙනවා. යෝනිසෝ මානසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. අයෝනිසෝ මානසිකාරය කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම. පිළිදසනක් වශයෙන් බැලුවාම අන්ධ ප්‍රත්‍යඥයා මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය මේක නිත්‍ය එකක් සදාකාලික එකක් කියලා හිතනවා මෙනෙහි කරනවා ඒ වගේම බොහොම සුවදායක මිහිරි මధుර එකක් එහෙමත් හිතනවා මේක Tamanට වශයෙන් පවත්වාගෙන ගත හැකි ආත්මීය එකක් කියලා එහෙමත් ගන්නවා ඊළඟට මේක ඊටාම සුබ එකක් කියලා ගන්න. මේ සතරාකාරයෙන් අයෝනිසෝ මනසිකාරයෙන් ගන්නවා. මේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කර තනත්තා එහෙම කරන්නේ නැහැ. බණ අහලා ඊළඟට තමයි යෝනිසෝ මනසිකාරයේද නුවණින් මෙනෙහි කර. කොහොමද ඇත්ත ඇති සැටියෙන් දැනගන්න මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය කියන්නේ නාම රූප ධර්ම පරම්පරාව අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත හේතුඵල ධර්ම පරම්පරාව කෙස්ලොම් නියදත් ආදී කොට ඇති පිළිකුල් කටයුතු කොටස් වලින් හැදිච්ච එක විශේෂයෙන් අනිත්‍ය වශයෙන් කලකනවා මෙනෙහි කරේ ඊළඟට මේක දුකයි. මක් නිසාද දුක වෙන්නේ මේ අනිත්‍ය නිසා. අපි හොඳට තේරුම් ගන්නට ඕන අපට මේ දුක ඇති වෙන්නේ අනිත්‍ය නිසාම තමයි. ජරාවට යනකොට දුකයි, ලෙඩ දුක් හදනකොට දුකයි, හිතේ කයි නොයෙක් දුක් ඇති වෙනකොට දුකයි, විවිධාකාර දේවල්. මේ ඔක්කොම මොනවද වෙනස් වෙන්නේ? අන්න ඒකයි දුක. යදනිච්ඡං කං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක තමයි දුක වෙන්නේ. දුක් වශයෙන් දකින්න. ප්‍රකට අනිත්‍ය වශයෙන් දකිනවා දුක් වශයෙන් දකිනවා. අනාත්ම වශයෙන් දකිනවා. මේ ජීවිතේ Tamanට වශයෙන් පවත්ව ගන්නට බෑ. මේක ඇතුලේ වාසය කරන්නේ, ක්‍රියා කරවන්නේ, සැප දුක් බිඳින්නේ මේ විදිහේ මොනවත් නැහැ. හේතුඵල ධර්ම પરම්පරාව. යම් දුක්ඛං සදනත්තා කියලා දේශනා කරලා තියෙනවා. යමක් දුක නම් අනාත්ම උනේත් ඒකම තමයි. එතකොට මේ අනිත්‍ය වෙන්නේ පංච උපාදානස්කන්ධය, දුක් වෙන්නේ පංච උපාදානස්කන්ධය, අනාත්ම වෙන්නේ පංච උපාදානස්කන්ධය. අසුභයි කැසිලම් ආදී කොටස් මල මුත්‍රා ආදී මේ අපවිත්‍ර කොටස් වලින් හැදෙනවා. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් දකින්න. මෙන්න මේකයි යෝනිසෝ මනසිකාරය. ඇත්ත ඇති සැටියෙන් දකින්න. හරිය ධම්මංසනාති යෝනිසෝ මනසිකරෝති ඊළඟට ධම්මානු ධම්මං පටිපද්‍යති. ධර්මානු ධනුම ප්‍රතිපත්තියේ හැසිරෙන. එතන ධර්ම කියලා කියන්නේ නව ලෝකෝත්තර ධර්ම. සතර මග සතර ඵල නිවන් කියන නව ලෝකෝත්තර ධර්මයේ තමයි ධර්ම කියන්නේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ ඒ නව ලෝකෝත්තර ධර්මය උපදවා ගැනීමට අවබෝධ කර ගැනීමට ප්‍රතිවත්ති ධර්මයන් පිළිම සමාධි දර්ශන ආදී කටයුතු කිරීම. ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්ති. අපි නැවත සලකා බලනකොට ඇතම් කෙනෙක් මේ පංචකාමයන්ට ගැති වෙලා බැඳිලා වාල් වෙලා අකුසල ධර්මයන්ගෙන් යුක්ත වෙලා වාසය කරනවා. ඒ තනත්තා ඊට මෑත කාලයේ බුදුරජාණන් වහන්සේගේ ශාන්ත ප්‍රණීත නිර්මල වූ ධර්මය යෝනිසෝ මානසික නුවණින් මෙනෙහි කර ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා. සෝ ධම්ම සෝ ආර්ය ධම්ම සමණං ආරම්ම යෝනිසෝ මානසිකාරං ධම්මාන ධම්ම පටිපත්තං පටිපත්තිං අසන්තට්ඨෝ වීරති කාමේ අසන්තට්ඨෝ අකුසලේහි ධම්ම. ඔන්න ඊළඟට අර කාමයන්ට ගැටිලා බැඳිලා හිටපු අකුසල ධර්මයන්ගෙන් ගහන වෙලා හිටපු පුජ්‍යලයා දැන් ඔන්න කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා වාසය කරනවා. එහෙම වාසය කරනවා. ඉතින් එහෙම අකුසලයන්ගෙන් වෙන් වෙලා වාසය කරනකොට සස්ස අසන්තට්ඨස්ස කාමේ අසන්තට්ඨස්ස අකුසලේ ධම්මේ උප්පජ්ජති සුඛං පරම සුවයක් ඇති වෙනවා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා වාසය කරනකොට ඊටා මිහිරි निराமிස සුවයක් ඇති වෙනවා. සුඛාභියෝ සෝමනස්ස. මේ සැපයටත් වඩා සොම්නස කියන එක පහළ වෙනවා. සේයතාවි බොහෝ ප්‍රමුදා පාමොජ්ජං ජායේත මේ ප්‍රමෝදයෙන් මහත් සතුට ඇති වෙනවද අන්න ඒ වගේ මේ තනත්තාට මේ විදිය සුවයක් පහළ වෙනවා. සුවයට අනුම සොම්නස පහළ වෙනවා. මෙන්න මේක තමයි ඕපාතිදි ගමය කියලා කියන්නේ. කැප ලබා ගැනීමේ අවස්ථාව. මේ පළවෙනි කොටසෙන් අදහස් කරන්නේ සමාධි සුවය. භාවනා කරන අයට සමාධි සුවය ලැබෙනවා. භාවනා නොකර අයත් භාවනා කරලා ඒ සමාධි සුවේ ලබන්න වෑයම් කරන්න ප්‍රථම ධානය සුවය. ඒක ගන්නකොට අපි භාවනා කරනකොට මුල් අවධියේදී ඇතිවෙන උපචාර සමාධිය කියන එකත් ඇතුළත් වෙනවා. මේ උපචාර අර්පණා සමාධිය පහල කරගත්තාම නීවරණයන්ගෙන් හිත මිදෙනවා, හිතේ කැළඹීම් ඔක්කොම අති අඩු වෙනවා යනවා. පරම සුවයක් ඇති වෙනවා. निराமிස සුවයක් ඇති වෙනවා. අයංකෝ බෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන පඨමෝ කාසාදිගමෝ අනුබුද්ධෝ සුකස්සාදිගමෝ බවත්නි සෞත්‍සාවැසි දෙවියනේ හේ භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරහත්ෝ සම්මයක් සම්බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි ඕකාසාධිගමය අවබෝධ කරගත්තා. දැන් ශ්‍රාවකයන්ට තේරෙන්න ඕනේ මේ ඕකාසාධිගමය කියන්නේ මොකක්ද කියලා මේ සැප ලබා ගැනීමට හේතුව සැප ලැබීම සැප ලබා ගැනීමට අවස්ථාව සලසා ගැනීම ඒකයි ඕකාසාධිගමය කියන්නේ මේ ගැන දීර්ඝ විස්තර කරන්නට අපට කාලය ඉඩ දෙන්නේ නැහැ කොනිච්ච පරම්බෝ ජීකච්ඡස්ස ඕලාරිකා කාය සංඛාරා අපපටිපස්සද්ධා හොಂತಿ ඕලාරිකා වචේ සංඛාරා අපපටිපස්සද්ධා හොಂತಿ ඕලාරිකා චිත්ත සංඛාරා අපපටිපස්සද්ධා හොಂತಿ මේ නැවතත් මේ සනං කුමාර බ්‍රහ්මයා ප්‍රකාශ කරන බවත් සෞතිසාවැසි දෙවියනේ ඇතම් කෙනෙකුට ඕලාරික වූ ගොරෝසු මේ කාය සංස්කාර සංසිඳෙන්නේ නැහැ වචේ සංස්කාර සංසිඳෙන්නේ නැහැ චිත්ත සංස්කාර සංසිඳෙන්නේත් නැහැ. ඉතින් මේ තනත්තා අපරේතෝ අපරේණ සමයේන හරි ධම්මං සුණාති යෝනිසෝ මනසිකාරෝති ධම්මානු ධම්මං පටිපද්ද. මේ තනත්තා මෑත කාලයේහි අර කලින් විස්තර කළ දුන්න ආකාරය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශාන්ත ප්‍රණීත ධර්මයේ ආර්ය ධර්මයේ අහන. ඒ වගේම යෝනිසෝ මානසිකාරය ඇති කරගන්න. ධම්මා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙන. මේ බණහන පින්වතුන් මතකයේ තියාගත යුතු ප්‍රධාන කාරණා තුනක් තමයි. අපි බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න ඕනේ. ඊළඟට නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. නුවණින් මෙනෙහි කරනවා කියන්නේ සමාධිය දහට තම භාවනාව වලට ඒ වගේම ධර්මාන ධර්ම ප්‍රතිපත්තිය ඇසුරෙන මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට ගන්න තියෙන ප්‍රයෝජනය. ඉතින් මේ තනත්තත් මේ විදියට මේ දෙවෙනි පුජ්‍යලයා එයාගේ ඕලාරික කාය සංස්කාර, වාචික සංස්කාර, චිත්ත සංස්කාර සංසිඳිලා නැහැ. ඔහු මේ ආර්ය ධර්මයේ අහනවා යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා. කස්සේ අරිය ධම්ම සමනං ආගම්ම යෝනිසෝ මනසිකාරං ධම්මාන ධම්ම පටිපත්ති. මේ මේ තැනත්තා ආර්ය ධර්ම ශ්‍රවණයේ පැමිණිලා යෝනිසෝ මනසිකාරයේ යෙදিলা ඊළඟට ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ පිහිටලා වාසය කරනකොට තස්ස ඕලාරිකා කාය සංඛාරා පටිප්පස්සම්භන්ති ඕලාරිකා වචේ සංඛාරා පටිප්පස්සම්භන්ති ඕලාරිකා චිත්ත සංඛාරා පටිප්පස්සම්භන්ති මේ තනත්තාට ඕලාරිකෝ කාය සංස්කාරා වචේ සංස්කාර, චිත්ත සංස්කාර කියන මේ තුනම සංසිඳනවා. ඒක ගැන ඩිංගක් තේරුම් කරලා දෙන්නට ඕන. මේ ඕලාරික කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රාස්වාද. ඒවට ඕලාරික ගොරෝසු කාය සංස්කාර කියලා කියනවා. මේ ආස්වාද ප්‍රාස්වාද නැමැති කාය සංස්කාර සංසිඳෙන්නේ කොහේදද? මේ හතරවෙනි ධානයේට පැමිණෙනවා. චතුර්ථ ධානය කියන. හතරවෙනි ධානයේදී තමයි මේ ඕලානික කාය සංස්කාර සංසිඳුනේ. ඊළඟට ඕලානික වචේ සංස්කාර කියන්නේ විතරක ਵਿਚාර. අපි වචන පිට කරන්නේ මේ විතරක ਵਿਚාර කියන මේ දෙක පදනම් කොටගෙන. විචක්කෙත්තා විචාරෙත්තා වාචං බින්දති කියලා දේශනාවේ තියෙන අපි වචන කතා කරන්නේ මේ විතරක විචාර දෙක පදනම් වීම. ඒ නිසා විතරක විචාර දෙක වාචේ සංස්කාර හැටියට සැලකෙනවා. චිත්ත සංස්කාර කියලා කියන්නේ සංඥා වේදනා කියන මේ දෙක. දෙවෙනි ධ්‍යානයේදී වාචේ සංස්කාර සංසිඳනවා. චිත්ත සංස්කාර කියන සංඥා වේදනා සංසිඳෙන්නේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. නමුත් මෙතන මේ චිත්ත සංස්කාර ප්‍රහේණ මෙලා නැති නිසා මෙහි චිත්ත සංස්කාර හැටියට දේශනා කළ බව අටුවාවේ සඳහන්. එතකොට මේ දෙවෙනි පුජ්‍යලයාට කාය සංස්කාර, වචේ සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවා සංසිඳිලා. ඔක්කොම සංසිඳිලා. ඊළඟට ඒවා සංසිඳුනහම පස්ස ඕලාරිකාණං කාය සංඛාරාණං පටිපස්සද්ධියා ඕලාරිකාණං වචේ සංඛාරාණං පටිපස්සද්ධියා ඕලාරිකාණං චිත්ත සංඛාරාණං පටිපස්සද්ධියා උප්පජ්ජති සුඛං අර කලින් කියාපු හැටි. මේ කාය සංස්කාර ඔක්කොම සංසිඳුනහම ඔහුට ඇති වෙනවා निराமிස සුවය. සුඛාභියෝ සෝමනස්ස. සෝමනස ඇති වෙනවා. සේයථාපි භෝ පමුදා පාමුජ්ජං ජායේත ප්‍රමෝදයෙන් මහත් සතුට ඇති වෙන්න වගේ මේ සුඛයෙන් සෝමනස්සේ ඇති වෙනවා කියලා ප්‍රකාශ කරනවා. දේශනා මේ දෙවෙනි කොටසේදී දෙවෙනි පුජ්‍යලයා හතරවෙනි ධානය උපදවාගත්ත පුජ්‍යලයක් හැටියට සැලකෙනවා. ඒකට දෙවෙනි තුන්වෙනි කියන මේ දාන ඔක්කොම ඇතුළත් වෙනවා. සතරවෙනි ධානය පහළ කරගත්තාම ඇති වෙන්නේ උපේක්ෂාව කියන එකයි. ඒ ලෞකික දේවල් වලින් බලනකොට අපට ලබන්න තියෙන අන්තිම ඉහළ එක තමයි උපේක්ෂා සුවය කියන්නේ. ඒක ඊටා මිහිරි මధుර සුවයක්. දැන් සතරවෙනි ධානයේදී ඇති වෙන්නේ උපේක්ෂා සුවය. උපපජ්ජිත සුඛං කියලා ප්‍රකාශ කරේ ඒක තමයි. උපේක්ෂාව කියන එක ඊටාම මිහිරි මధుර සියුම් සුවය. උපේක්ඛාපන සම්තත්තා සුඛමිච්ඡේව මුත්තා භගවතා කියලා දේශනාව තියෙන්නේ මේ උපේක්ෂාව කියන එක බොහොම ශාන්ත එකක්. ඒ නිසා ඒක සැපේටම ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා බොහෝ තැන්වල මේ උපේක්ෂාව සැපයක් හැටියට සඳහන්. මෙන්න මේ සුවේ ලබන. එතකොට සතරවෙනි ධානයත් දෙවෙනි තුන්වෙනි ධානත් කියන මේ ටික මේ දෙවෙනි පුජ්‍යලයාගේ සුවේක ඇතුළත් වෙනවා. අයංකෝ භෝ. තේන භගවතා ඥානතා පස්සතා රහතා සම්මා සම්බුද්දේන ဒ ුතියෝ කාසාදිගමෝ අනුබුද්ධෝ සුකස්සාදිගමා. බවත් තෞතිසාවැසි දෙවියනේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ බුදු පියාණන් වහන්සේ මේ දෙවෙනි ඕකාසාදිගමේ සප ලබා ගැනීමට අවස්ථාව ඉදවස්ථාව ලබා ගැනීම දේශනා කරවත්. කාමච්ඡන්දාදී පංච නීවරණයන් ප්‍රහාණය කිරීමෙන් පළවෙනි එක අර ප්‍රථම ඥාන උපචාර ධ්‍යාන සමාධිය ලැබෙනවා. අනේකෙන් තමයි ඉඩ ලබා ගන්න. මේ දෙවෙනි සෝය සැප දුක් ප්‍රහීන කිරීමෙන් තමයි උපේක්ෂා සෝයට ඉඩ ලබන්නේ. ඒක තමයි දෙවෙනි. පුනචපනන්දෝ ඉදේකච්ච ඉදං කුසලන්ත යථා භූතං නප්පජානාති නැවතද තෞතිසාවැස දෙවියනේ ඇතම් කෙනෙක් මේ කුසලයයි කියලා තත්වාකාරයෙන් දකින්නේ නැහැ. ඉතින් අකුසලන්ති යතහ භූතං නප්පදාන. මේ අකුසලයයි කියලා ඒක දැනගන්න ඉදං සාවජ්ජං ඉදං අනවජ්ජං මේක වරද සහිතයි මේක නිවරදයි ඉදං නොසේවිතබ්බං ඉදං සේවිතබ්බං මේවා සේවනේ නොකල යුතුයි මේවා සේවනේ කළ යුතුයි ඉදං හීනං ඉදං පනීතං මෙන්න මේවා ලාමකයි මේවා උසස් ඉදං කන්හසුක්ක සප්පටි භාගාන්ති යතහ භූතං නප්පජානාති මේවා කුසල අකුසලයන්ට සම්බන්ධ වෙනවා කියලා මේ තැනත්ත සත්‍යාකාරයෙන් ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ. මේ තුන්වෙනි පුජ්‍යලය. කුසල අකුසල ආදී මේවා පිළිබඳව මේ තුන්වෙනි පුජ්‍යලය අවබෝධයක් ලබා ගන්නේ නැහැ. සෝ අපදේන සමයේන අරිය ධම්මං සුනාති යෝනිසෝ මනසිකරෝති ධම්මානු ධම්මං පටිපද්‍යති. මේ පුජ්‍යලයා මෑත කාලයේහි ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන අර කලින් කියාපු විස්තරේම තමයි. යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවා. ඊළඟට සෝ අරිය ධම්ම සමණං ආගම්ම යෝනිසෝ මනසා මනසිකාරං ධම්මාන ධම්ම පටිපත්ති. ඒ තනත්තා අරිය ධර්මයේ ශ්‍රවණී කරලා යෝනිසෝ මනසිකාරයේ යෙදিলা ඊළඟට ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටලා ඉදං කුසලන්ති අතහ භූතං පජාන. ඔන්න ඊළඟට මෙන්න මේවා කුසල කියලා ඇත්ත ඇතිසැටියෙන් සත්‍යාකාරයෙන් අවබෝධ කරගන්න. එදන් අකුසලාන්තය අතහ භූතං පජානාති. මේවා අකුසල් කියලා තේරුම් ගන්නවා. ඒ වගේම ඉදං සාවජ්ජං ඉදං අනවජ්ජන්ති මේවා වරද සහිතයි මේවා නිවරදයි කියලා ඒවත් තේරුම් ගන්න. ඉදං සේවිතබ්බං ඉදං නොසේවිතබ්බං මේවා සේවනයේ කළ යුතුයි මේවා සේවනයේ නොකළ යුතුයි කියලා ඒවත් තේරුම් ගන්න. ඉදං හීනං ඉදං පනීතං ඉදං කන්න සුක්ඛ සප්පටි භාගන්තේ යතහ භූතං පද මේවා ලාමකේවා මේ උසස් ඒවා මේවා කලු සුදු වශයෙන් මේ කුසල කුසලයන්ට සම්බන්ධ වෙනේවා කියලා මේ පිළිබඳව තත්ත්වාකාරයෙන් ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ කරගන්න. පස්සේ එවං ඥානතෝ එවං පස්සතෝ අවිජ්ජා පහේති විජ්ජා උප්පත්ති. අන්න මේ විදිහට අවබෝධය ලැබෙනකොට මේ තුන්වෙනි පුජ්‍යල අවිද්‍යාව ප්‍රහීන වෙලා යනවා විද්‍යාව පහළ වෙනවා. මෙතන විද්‍යාව කියලා කියන්නේ සහත් මාර්ග ඥානය. සහත් මාර්ග ඥාණයෙන් තමයි අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ. වෙන කොතනින්වත් ඒක ප්‍රහාණය කරන්නට බෑ. සස්ස ඒවං ඥානත ඒවං පස්සතෝ අවිද්‍යා පහීයති. මේ විදිහට අර කලින් කියපු ආකාරයට කුසල අකුසලයන් ආදී පිළිබඳව තත්ත්වාකාරයෙන් අවබෝධ කරගන්නකොට අවිද්‍යාව ප්‍රහීන වෙනවා. විද්‍යාව උපද්දිත විද්‍යාව කියන රහත් මාර්ග ඥානෙ පහළ වෙනවා. තස්ස අවිද්‍යා විරාගා විජ්ජුප්පාදා උපද්ජති සුඛං. අවිද්‍යා විරාගයෙන් ඔය විරාග කියනකොට බොහෝ තැන්වල නොඇලීම කියන අදහස දෙනවා. මෙතන ප්‍රහාණය කිරීම නැති කිරීම කියන අදහස දෙන්නේ. විඥානං විරාග ධම්මං කියන තැන්වලදී වාගේ මේ මෙතන විරාග කියන්නේ විනාශය කියන එක. අවිද්‍යා විරාගා විද්‍යුප්පාද. අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් නැසීමෙන් විද්‍යාව පහළ වීමෙන් උපජ්ජති සුඛං. පරම සුවයක් ඇති වෙනවා. මේ රහත් මාර්ග ඥාණය පිළිබඳව තමයි මෙතන අදහස් කරන්නේ අටුවා විස්තර කරන්නේ මේ කොහොමද රහත් මාර්ග ඥාණයෙන් සියලුම කෙලෙස් ප්‍රහාණය කරන්නේ ඒ රහත් මාර්ග ඥාණය පහළ කර ගැනීමට ඉඩ ලබා ගන්න ඒකයි යෝගාසාධිකම කියන්නේ අවිජ්ජා විරාගා විජ්ජුප්පාදා උප්පජ්ජිත සුඛං පරම සුවයක් ඇති මෙතන මේ රාත් මාර්ග ඥානයේ පහළ වීමෙන් ඊළඟට ඵල සමාපත්තිය වලට සමවැදීමෙන් තමයි මේ සොම්නස ඇති වෙන්නේ කියලා අටුවාවල විස්තර කරලා තිබෙනවා. අයංකෝ බොහෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තතියෝ ඕකාසාධිගමෝ අනුබුද්ධෝ සුපස්ස අධිගමයි. බවත් සෞතිසාවසි දෙවියනේ ඒ භාග්‍යවත්ෝ සියල්ල දක්නාවෝ සියල්ල දන්නාවෝ අරහත්ෝ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ තුන්වෙනි අවපාසාදිගමේ අවබෝධ කරගෙන දේශනා. එතකොට මේ ශ්‍රාවකයන්ට දල වශයෙන්වත් මේ කාරණා තුන දැන් වැටෙන්නට ඇති පළවෙනි පුජ්‍යලයා කාමයන්ට ගැති වෙලා අකුසලයන්ගෙන් ගහන වෙලා වාසය කරනව පසු කාලයක ආර්ය ධර්මයේ ශ්‍රවණය කරනවා යෝනිසෝ මනසිකාරයේ දෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදීලා හිටන් ඒව ප්‍රහාණය කරලා පරම සුවයක් ලබා ගන්නවා. ඊළඟට දෙවෙනි පුජ්‍යලයා කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාර කියන ඕලාරිකව තියෙනකොට පසුව ඒ ආර්ය ධර්ම ශ්‍රවණය කරලා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැදලා යෝනිසෝ මනසිකාරයේ යෙදීලා හිටන් එයත් ඒ සම්පත්තිය ලබා ගන්නවා. තුන්වෙනි පොජ්ජන කුසලාදී ධර්මයන් හොඳට අවබෝධ කර ගැනීමෙන් ඒ අනුව ගමන් කළා අවිද්‍යාව ප්‍රහීන කළා හිටන් විද්‍යාව පහළගෙන මේ පරම සුවය අවබෝධ කරගන්න. මෙන්න මේ විදිහට තමයි මේ පුජ්‍යලයන් සුන්දනා පිළිබඳව විස්තරය. පින්වත්නි දැන් ඉතින් අපේ කාල වේලාව ගෙවෙන්න යන්නේ අද එදා බුදුරජාණන් වහන්සේ ඥාතික ගමේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ආනන්ද හාමුදුරන්ට දේශනා කළ එකක් තමයි අද මේ කොටසක් විස්තර කළේ. මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා සේරම බුද්ධ දේශනා සංඛ්‍යාවට යනවා. ඒවට කියන්නේ දේව භාසිත කියලා. බුද්ධ භාසිත, ශ්‍රාවක භාසිත, දේව භාසිත ඔය විදිහට තියෙනවා. ඒ ඔක්කොම බුද්ධ දේශනා තමයි. ඒ කොටසක් තමයි විස්තර කළේ මේකේ ප්‍රධාන කාරණයක් තියෙනවා හැමදෙනාම හිතට ගන්නට ඕන හරිය ධම්මං සුණාති යෝනිසෝ මනසිකාරාති ධම්මාන ධම්මං පටිපatti අපි බණෙන් ප්‍රයෝජන ගන්න මේ මායාරිය ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා ඒ අනුව යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා එතකොට තමයි අපේ ඒ සම්පත්තිය ලබන්නට පුළුවන්. දැන් ඉතින් කාල වේලාව ගෙවී ගියා අද ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන මේ නෛර්යානික බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාභෝධය ලබා ගැනීමට හේතු ආසනා වේවා කියලා පැතුම තබාගන්න. එත්තාවතාචම් හේහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා විට වෙලිවැන්කොළ සම්බෝධි යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්මානුශාසනාවයි ඒ සමාප්ත වූයේ.